එදෙනවා මම පාර්ලිමේන්තුවේ ඉන සියලු පක්ෂවලට ආරාධනා කරනවා අපි සම්මුතිවාදීන් ඉදිරියට යන්න අපිට ජාතික කාර්යයක් තියෙන්නේ ආණ්ඩුවට බැඳිලා ඒ තනතුරු එක්ක නැත්නම් පාර්ලිමේන්තුවේ අලුතෙන් ඇති කරන තනතුරු එක්ක හරි ඒ ඒ ක්‍රම වේද දෙකක් තියෙනවා ක්‍රමවේද දෙකෙන් කල්පයක් අරගෙන අපි ඔක්කොම එකට එකතුව ඉදිරියට යන්න අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා මේ වැඩසටහන කරන්නට උවමනා වෙලා තියෙන්නේ මේ සියල්ලම එකතු කරගන්න අපේ ආගමික නායකයන් සමග අපි ඔක්කොම එකතු වෙලා අපි පරණ දේශපාලනේ පැත්තකට දාලා අපි අවුරුදු 5ක් බලමු අවුරුදු 2ක් බලමු යමු. මේ රටේ මූලික ප්‍රශ්න පිළිබඳ එකඟතාවයක් ඇති කරගන්න.